පෙරවන් සරණයි සියලු දෙනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ අද දිනත් සහ සම්බන්ධ වෙන ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සහ පින්වත් ඔබ හැම දිනාටම රත්නත්‍රය ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් අද ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ පසුගිය සතියේ අපි ධර්ම සාකච්ඡාව නොපවත්වන්නට තීරණය කළා. රටේ උද්ගත වූ හදිසි ආපදා තත්ත්වයේ හේතු කොටගෙන බොහෝ දෙනා විපතටපත් වූ නිසා හැම දිනම පාහේ ඒ විපතටපත් වුණු අයට සහන සලස්වන්නට බොහෝ දෙනා උත්සාහවත් වෙමින් සිටියා. ඒ වගේම විපතටපත් වුණු ප්‍රදේශවල බොහෝ දෙනා පීඩාවටපත් වෙලා හිටිය. හුඟක් තැන්වල විදුලිය එන හිටීම් විසන්දි වීම තිබුණා. ඉතින් මේ බොහෝ කාරණා හේතු කොටගෙන අපි తాවකාලිකව පසුගිය සතියේ හදිසියෙම තීරණය කළා ධර්ම සාකච්ඡාව නවත්වන්නට. නමුත් ඒබඳු අවස්ථාවක අපි එකතු වෙලා ධර්මයේ පිළිබඳව සාකච්ඡා කිරීම වැදගත් වෙනවා. නමුත් සහභාගී වීමේ තියෙන දුෂ්කරතා හේතු කොටගෙන තමයි අපි මේ තීරණය ගත්තේ. ඉතින් ඊට ඉහතදී අපි විශේෂ සටහනක් යොමු කළා එකම වෙලාවක සියලු දෙනාට ආශිර්වාද කරමින් සෙත් ප්‍රාර්ථනා කරන්න. ඉතින් ඒකටත් බොහෝ දෙනා ප්‍රතිචාර දක්වලා තිබුණා. බොහෝ දෙනා සම්බන්ධ වෙලා තිබුණා. ඉතින් මේ වන විටත් විහාරස්ථාන මූලික කොටගෙන බොහෝ දෙනා තවමත් ඒ ආධාර බෙදා හැරීම ආදිය සිදු කරමින් පවතිනවා. ඒ වගේම අපේ විහාරස්ථානයේත් මේ වන විට දිනපතාම ආධාර එකතු කරමින් බෙදා හැරීමේ කටයුතු සිද්ධ කෙරෙනවා. ඊට අමතරව අපි අද දවසේ ධර්ම යාත්‍රා සමූහයටත් මැසේජ් එකක් යොමු කළා. ගැබිනි මව්වරු, ඒ කියන්නේ දරුවන් බිහි කරන්නට ආසන්නව රෝහල්ගත වෙන්නට සූදානම් වෙමින් සිටින ගැබිනි මව්වරුත් ඔය විපතටපත් වෙච්ච ප්‍රදේශවල හුඟක් දෙනා ඉන්නවා. එතකොට ප්‍රාදේශීය වශයෙන් සෞඛ්‍ය සේවිකාවන් හරහා අපි ඒවා පිළිබඳව දැනුවත් වෙලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් ප්‍රමාණයෙන් අඩුම තරමින් ඒ වගේ රෝහල්ගත වෙන්නට දරු ප්‍රසූතියට රෝහල්ගත වෙන්න ආසන්නව සිටින මව්වරු 100ක් දෙනෙකුටවත් අඩුම තරමින් අපි ඒ අයට අවශ්‍ය මොකද රෝහලෙන් ඒගොල්ලන්ට අවශ්‍ය භාණ්ඩ ලිස්ට් එකක් දෙනවා. ඉතින් ඒ ඒ ප්‍රමාණය සාමාන්‍යයෙන් රුපියල් 15000ක 20000ක විතර බඩු ලිස්ට් එකක් ඒගොල්ලන්ට මේ අවස්ථාවේ තියෙන දුෂ්කරතාවත් එක්කලා සම්පාදනය කරගන්න අපහසු නිසා අඩුම තරමින් 100ක් දෙනෙකුටවත් ඒ වගේ සකස් කරලා ප්‍රදානය කරන්නට අපි අදහස් කරලා තිනවා පෞද්ගලිකව. ඉතින් ඒ පිළිබඳවත් කැමති කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ හැමදෙනාම ඒ වගේ සහන සැලසීමේ කටයුතු වලට නොඑක ආකාරයෙන් දායක වෙලා සම්බන්ධ වෙලා ගාක් තෙහෙට්ටුවටපත් වෙලා ඉන්නේ. නමුත් අවශ්‍යම කාරණයක් නිසා මේ සඳහාත් හැකිය අයට සම්බන්ධ වෙන හැටියට අපි ආරාධනා කරන්නට හිතුවා. ඒ නිසා කැමති කෙනෙකුට ඒ සඳහා සම්බන්ධ වෙන්නට පුළුවන්. තවත් ඒක පොදුවේ යොමු කරන්නේ නැතුව ඒක එතකොට වෙහෙසක් වෙන නිසා දන්න කියන අය අතරේ දැනුම් දීලා හැකි අය ඒකට සම්බන්ධ වෙන්නට අවස්ථාව තියෙන බවත් අපි මෙත් සිතින් සිහිපත් කරනවා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට පෙර ආතුව. අද දවසේ අපි පසුගිය සතියට පෙර සතියේ ධර්ම සාකච්ඡාව අපි නවත්වපු තැනින් ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අපි ඉහත සතියේ නැවැත්තුවේ කුසල චෛතසික, ඒ කියන්නේ සෝබන චෛතසික අතර සෝබන සාධාරණ චෛතසික පිළිබඳව අපි කතා කළා. ඒ සෝබන සාධාරණ චෛතසික අතර తත්‍ර මජ්ජත්තතාව චිත්තචෛතසික ධර්මයන්ගේ මධ්‍යස්ත බව රඳා පවත්වන චෛතසික ගුණය පිළිබඳව තමයි අපි සාකච්ඡා කළේ. ତර අද දවසට નિયમિતව පවතින්නේ ඉන් ඉදිරියට පවතින සෝබන සාධාරණ චෛතසික ටික අපි හිතනවා අද දවසේ ඒ ඉතිරි කාරණා කිහිපය පිළිබඳව අපට සාකච්ඡා කරන්නට පුළුවන් වෙයි. සෝබන සාධාරණ චෛතසික 19 නිම වෙන තෙක්. ඉදිරි චෛතසික ධර්ම ප්‍රධාන වශයෙන් යුගල වශයෙන් පවතින්නේ කාය පස්සද්දි සහ චිත්ත පස්සද්දි. එතකොට කාය පස්සද්දිය කියන්නේ එක චෛතසික ධර්මයක්, චිත්ත පස්සද්දිය කියලා කියන්නේ තවත් චෛතසික ධර්මයක්. මෙතන කාය කියලා කියන්නේ මහානායක හඳුරු මෙතනදි පැහැදිලි කරනවා කාය යනු සමෝහය යන අර්ථය දෙන වචනයකින්. මෙහි එයින් කියවෙන්නේ සෝමන චිත්ත සංපයුක්ත චෛතසික සමෝහයය මෙහි චිත්තය යනුවෙන් කියවෙන්නේ සිත් සියල්ලම නොව සෝමන චිත්තය පස්සබ්දී යනුවෙන් කියවෙන්නේ චිත්ත චෛතසිකයන් නොසන්සුන් කරන ඖද්දත්‍යාදී ක්ලේශයන් නිසා ඇතිවන දාහයාගේ සංසිඳීමය ඒ එක්තරා මානසික ශාන්ත සීතල ස්වභාවයකි කාය පස්සද්ධිය anu සෝවන චිත්ත සංප්‍රයුක්ත චෛතසික සමෝහේ සංසුන් භවය හෙවත් සෝවන චිත්ත සංප්‍රයුක්ත චෛතසික සමෝහය සංසිඳවන සාන්ත සීතල ස්වභාවයේ චිත්ත පස්සද්ධිය anu සෝබන චිත්තයාගේ සංසුන් භවය හෙවත් සෝබන චිත්තේ සංසුන් කරන සාන්ත සීතල ස්වභාවයේ පස්සද්ධිහු දෙදෙන චිත්තචෛතසිකයන් නොසන්සුන් කරන ඖද්දත්‍යාදී ක්ලේශයන්ට විරුද්ධ ධර්මය දෙදෙනෙකි. එතකොට මේ විදිහට මහානායක හඳුරු පැහැදිලි කරනවා. මෙතන කාය කියලා කියන්නේ ශරීරය කියන අර්ථයෙන් මේ සමූහ කියන අර්ථයෙන්. එතකොට කාය පස්සද්ධි කියලා කිව්වහම අර චෛතසික සමූහයේහි කවර චෛතසිකද සීල චෛතසිකක් නෙමෙයි මේ සෝබන සිත්වල යෙදෙන චෛතසික සමූහය කියන අර්ථය තමයි මෙතන කාය කියන වචනේ අදහස් කෙරෙන්නේ. ඒතර කාය පස්සද්ධි කියලා කිව්වහම සෝබන සිත්හි යෙදෙන චෛතසික සමෝහය සංසිඳවන සිසිල් බවට පමුණුවන ධර්මය කියන අර්ථය තමයි කාය පස්සද්ධි කියලා කිව්වහම ඒකෙන් අදහස් කරන්නේ. එතකොට ඒක එක චෛතසිකයක්. ඊට පස්සේ චිත්ත පස්සද්ධි තවත් චෛතසික ධර්මයක්. එතකොට චෛතසිකයක් කියලා කියන්නේ සිතේ හටගන්න ගුණාංගනේ. එතකොට එක ගුණයකින් චෛතසික පක්ෂය සංසිඳවනෝ අනෙක් චෛතසිකෙන් සිත සංසිඳවනවා. ඒතර සිත කියලා කියන්නේ ප්‍රධාන ශක්තිය. සිත උපදිනකොට තමයි ඒ සිතේ ගුණාංග වූ චෛතසික ධර්ම හටගන්නේ. ඒතර ප්‍රධාන සිත සංසිඳවන්නට එක් චෛතසික ධර්මයක් ක්‍රියාත්මක වෙනවා. අනෙක් චෛතසික ධර්ම ඒහා සංප්‍රයුක්ත වූ අවශේෂ චෛතසික සමූහය සංසිඳවනවා. එතකොට අපි මුල්ම අවස්ථාවේ මේ චිත්තචෛසික පිළිබඳව මහානායක හඳුර උපමාවක් කිව්ව මතක ඇති ගමන් කිරීම නැමැති ප්‍රධාන ක්‍රියාව සිද්ධ වෙනකොට ගයක් ළඟ ඉඳලා ගහක් ළඟට අපි යනවා ඒ ගේ දොරකඩ ඉඳලා ගහ ළඟට ඇවිදගෙන යනවා කියන ප්‍රධාන ක්‍රියාව සිද්ධ වෙනකොට තව අමතර ක්‍රියාවන් දෙකක් සිද්ධ වෙනවා. ඒ තමයි දොරකඩින් දුරස් වීම සහ ගහ ළඟට සමීප වීම. අන්න ඒ වගේ මේ සිත කියන්නේ ප්‍රධාන ක්‍රියාවයි. ඒ ක්‍රියාව බලගන්වන ඒ ක්‍රියාව අවශ්‍ය අවස්ථාවට උචිත විදිහට හසුරුවන අවශේෂ ගුණාංග ටික තමයි චෛතසික ධර්ම කියලා කියන්නේ. එතකොට සිතේ හටගන්න ඒබඳු ගුණාංග තියෙනවා එක් ගුණාංගයකින් සිත සංසිඳවනවා අනෙක් ගුණාංගයෙන් එහි අර අතිරේක චෛත අතිරේක ගුණාංග සමූහය සංසිඳනවා. එතකොට මේ දෙක ඒකාබද්ධවයි ජනිත වෙන්නේ. කාය පස්සද්ධිය තියෙනවා නම් එතන චිත්ත පස්සද්ධිය අනිවාර්යෙන් තියෙනවා. චිත්ත පස්සද්ධිය තියෙනවා නම් කාය පස්සද්ධියත් අනිවාර්යෙන්ම තියෙනවා. ඒ නිසා මේ චෛතසික ධර්ම දෙක යුගල හැටියට දක්වනවා. දැන් ඒ වගේ අපිට තව හමු වෙනවනේ නීවරණ ධර්ම ගැන කතා කරනකොට උද්දච්ච කුච්ච උද්දච්චය කියලා කියන්නේ එක් චෛතසික ධර්මයක්. කුක්කුච්චය කියලා කියන්නේ වෙනත් චෛසික ධර්ම. දෙකම අකුසල චෛසිකේ. හැබැයි උද්දච්චයත් එක්කලා ඒකාබද්ධව අර කුක්කුච්චය උද්දච්චය කියලා කියන්නේ මනස සැලෙන බව. ඒ සැලෙන බවත් එක්කලා ඒකාබද්ධව ක්‍රියාත්මක වෙනවා අර තැවෙන ගතිය. ඒ නිසා ඒ ධර්ම දෙකම එක් නීවරණ ධර්මයක් හැටියට නීවරණ කතාවේදී ඒ යුගලය ඒකාබද්ධව දක්වනවා. අන්න ඒ වගේ තමයි මේ කායපස්සද්ධි චිත්තපස්සද්ධි ආදී වශයෙන් දක්වන චෛසික ධර්ම යුගල වශයෙන් දක්වන්නේ මේවා වෙන් වෙන්නේ නැහැ. ඒකාබද්ධවමයි එකටවමයි අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙමින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව මේ චෛසික ධර්මවල තියෙන ඊළඟ විශේෂත්වය තමයි කුසල් සිත් සියල්ලෙහිම නොයරදීම යෙදෙනවා. ඒ නිසා තමයි මේවට සෝබන සාධාරණ චෛසික කියන්නේ. එතකොට කුසල් සිත් සියල්ලෙහිම යෙදෙන නිසා සෝබන සාධාරණයි. වෙන්ව නොයේදී ඒකාබද්ධව මේ දෙන නිසා එකට යුගලයක් හැටියට දක්වලා තියෙනවා. එතකොට මේ යුගලෙන් එක චෛතසික ධර්මයකින් කරන්නේ ප්‍රධාන ප්‍රවාහය වූ සිත සංසිඳවන එක අනෙක් චෛතසික ධර්මයෙන් කරන්නේ ඒ සිතේ හටගන්නා ගුණාංගෝ චෛතසික ධර්ම සංසිඳවන එක. එක් ඒ ධර්මයෝ සමහරුන්ගේ සිත්හි බලවත් වෙති. සමහරුන්ගේ සිත්හි දුබල වෙති. එක් පුද්ගලයෙකුගේ සිත්හිද සමහර අවස්ථාවලදී බලවත් වෙති, සමහර අවස්ථාවලදී දුබල වෙති. එතකොට සමහරුන්ගේ සිත්වල මේ කායපස්සද්ධි, චිත්තපස්සද්ධි දෙක දුර්වලයි. ඒ කියන්නේ කුසල් සිත් තමයි, සෝබන සිත් තමයි ඇති වෙන්නේ. හැබැයි කුසල් සිත් ඇති වුණාට සමහර කෙනෙකුගේ කුසල් සිත්වල දුර්වල මට්ටමින් තමයි මේ ශාන්ත ගතිය ඇති වෙන්නේ. එතකොට එකම පුද්ගලයාගේ වුණත් සමහර අවස්ථාවක ඇති වෙන කුසල් සිත්වල මේ ශාන්ත සීතල සෞම්‍ය ගතිය බොහොම ප්‍රකටව මතුවෙන්නට පුළුවන්. සමහර අවස්ථාවල කුසල් සිත්වල මේ ගුණය එච්චර ප්‍රකට නැහැ. හැබැයි චෛතසික ධර්මෙ තියෙනවා. අනිවා මොකද ඒක සෝබන සාධාරණ චෛතසිකයක් නිසා අනිවාර්යෙන් මේ ගුණය තියෙනවා. හැබැයි ඒක අඩු වැඩි වෙන්නට පුළුවන්. උස් පහත් වෙන්නට පුළුවන්. මේ හැම චෛතසික ධර්මයකම ඒ ලක්ෂණය තියෙනවා. මූලික ගුණය තිබුණා වුණාට ඒකේ අසංඛ්‍ය ගණන් අපට ප්‍රභේද හඳුනා ගන්නට පුළුවන්. එහි උච්චතම අවස්ථාව දක්වා ආරම්භක අවස්ථාවේ පටන් උච්චතම අවස්ථාව දක්වා අපට ඕනෑතරම් ප්‍රභේද හඳුනා ගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ධර්මයක් හැටියට අපි එකක් කියලා කතා කරනවා. නමුත් පුද්ගලයාගෙන් පුද්ගලයාට එකම පුද්ගලයාගේ මනසේ උනත් අවස්ථාවෙන් අවස්ථාවට ඒ චෛතසික ධර්මවල තීව්‍රතාවය ප්‍රබලත්වය උස් පහත් වෙන්නට පුළුවන්. ඊළඟට මහානායකව දක්වනවා ඒ ධර්මයන් දුබලවන කල්හි කුසල පක්ෂයේදී සිත සුවයක් නොලබයි. රත්තු ගල්තලාවකලු මසෙකු බඳු වෙයි. කුසල පක්ෂයෙන් වහා ඉවත් වේ. ඒවා බලවත් කල්හි සිතට කුසල පක්ෂය සැප වේ. පින් කිරීම මිහිරි වේ. ඒවා බලවත් වූ සිත සිසිල් ජලයට පැමිණි මසකු බඳු වේ. දැන් අපි කවුරුත් අත්දකලා තියෙනවා ඒ කුසල් දහම් સિદ્ધ කරනකොට හැම විටම අපට කුසල් සිත් ක්‍රියාත්මක වුණාට ඒ ශාන්ත සීතල ගතිය නැහැ. අපි ඒ කුසලයෙන් ඉවත් වෙන්නේ කොහොමද? ඒකෙන් බැහැර වෙන්නේ කොහොමද කියලා තමයි හැමතිස්සෙම බලාගෙන ඉන්නේ. ඒක ප්‍රිය නැහැ. මේ ගතිය දක්වනවා අරතිය කියලා ධර්මයේ. අරතිය කියලා කියන්නේ රත්ති කියලා කියන්නේ ඇලෙනවා. අරති කියන්නේ ඇලෙන්නේ නැහැ කියන අදහසයි. හැබැයි මේ අරති කියන වචනේ පාවිච්චි කරන්නේ අකුසලයේ සම්බන්ධව නෙමෙයි කුසලයේහි ඇලෙන්නේ නැති ගතිය. එතකොට කුසලයේහි ඇලෙන්නේ නැහැ. කුසලයෙන් බැහැර වෙන්නට උත්සාහ කරනවා. අකුසලයට තමයි වැඩිපුර ඇදිලා යන්නේ. ඒ ගතිය ධර්මයේ හඳුන්වනවා අරතිය හැටියට. එතකොට ඒ අර්ථය මතු වෙන්නේ අර කාය පස්සද්දි චිත්ත පස්සද්දි කියන මේ චෛතසික දෙක දුර්වල වෙනකොට ඒ දුර්වල වෙනකොට කුසල පක්ෂයේ මනස ක්‍රියාත්මක වුණාට ඒකෙන් සුවයක් නැහැ. ඒකෙන් ශාන්ත බවක් ඇති ඇති කරන්න ඒ ශාන්ත බව ප්‍රකට නැහැ. ඒ නිසා හරියට අර රත්තු ගල්තලාවකලෝ මසෙකු ඒ කියන්නේ මත්ස්‍යයා ඉන්නවා හැබැයි මත්ස්‍යයා තාම ජීවත් වෙනවා ජීවත් වුණාට ඌට ඉන්න පරිසරය එච්චර ප්‍රිය නැහැ සුදුසු නැහැ ඒ නිසා ඉක්මනින් එතනින් පැන ගන්නට ඉවත් වෙන්නට තමයි උත්සාහ කරන්නේ අන්න ඒ වගේ ස්වභාවයක් තමයි කුසල්සිත තමයි කුසල්සිත වුණාට ඒකේ අර ශාන්ත සීතල ගතිය නැත්තම් ඉක්මනින් ඒ කුසල පක්ෂයෙන් සිත ඉවත් වෙලා අර සුපුරුදු අකුසල පක්ෂයට තමයි මනස බර උත්සාහ කරන්නේ එතකොට තමයි අපට අර කුසලයේහි සිත නොඇලෙන ගතිය එහි නොපවතින ගතිය, ඒකෙන් ගිලිහෙන ගතිය අපට අත්දකින්න ලැබෙන්නේ. එතකොට යම්කිසි කෙනෙකුගේ සිත්වල මේ කායපස්සද්ධි චිත්තපස්සද්ධි දෙක වඩා ප්‍රබල නම් උසස් මට්ටමට ඇති වෙලා තියෙනවනම් ඒ තනත්තාට කුසලය ප්‍රිය වෙනවා. ඒ කුසල් කිරීමේදී ගොඩාක් හොඳට ශාන්ත සීතල ගතියක්, සෞම්‍ය ගතියක් තමන්ගේ මනසට දැනෙන්න ගන්නවා. ඒකෙන් හරි සුව පහසුවක් මනසට දැනෙන්න ගන්නවා. එතකොට ඒ තනත්තා හරියට අර මත්ස්‍යයා සිසිල් ජලයකට දැම්මහම එතකොට රත් වෙච්ච ගල් තලාව උඩත් මත්ස්‍යයා ඉන්නවා. සිසිල් ජලයේත් මත්ස්‍යයා ඉන්නවා. හැබැයි ගල් තලාවේ මත්ස්‍යයා ඉන්නේ ඉන්න පුළුවන් වට නෙමෙයි. ඒකෙන් ඉවත් වෙන්න බලාගෙන. හැබැයි සිසිල් ජලයේ මත්ස්‍ය රැඳෙන්නේ ඊටාම ප්‍රිය 3D පරිසරයක ඒ ප්‍රිය බවත් භුක්ති විඳිනි. අන්න ඒ වගේ මහානායක හඳුරු උපමාවකින් දක්වනවා මේ කායපස්සදි චිත්තපස්සදි දෙක පස්සදි දෙක වඩා බලවත් වෙනකොට එතනත් අර කුසල පක්ෂය තුල අර ශාන්ත සිසිල් ගතිය, සෞම්‍ය ගතිය දැනෙන්නට ගන්නවා. අර පෙර දිනක අපි උදාහරණයක් හැටියට කිව්වේ නායක හඳුර අපට බෝධි පූජාව තියන්න කියනකොට අපිත් හෙට්ටුවෙන් ඉඳලා ටිකක් අපිට නොමනාපයකුත් ඇතිලා ඊට පස්සේ ඒ ඇති වෙච්ච द्वේෂසිත තේරුම් අරගෙන ඒක යටපත් කරගෙන ගිහිල්ලා බෝධි පූජාව තිබ්බට පස්සේ ඒක ඉවර වෙනකොට ගතට සිතට කොච්චර සුවයක් සැහැල්ලුවක් දැනුණාද කියලා. ඉතින් අන්න ඒ වගේ කුසල පක්ෂය තුල අපි වඩා ප්‍රබලව නිරත වෙනකොට ලොකු හැඟීමකින් සද්ධාවකින් වීරයකින් අපි නිරත වෙනකොට මේ කියන කාය පස්සද්දි චිත්ත පස්සද්දි වඩා තීව්‍ර මට්ටමින් ඇති වෙන්න ගන්න. එතකොට ඒ සෞම්‍ය ගතිය සිතට පමණක් නෙමෙයි ගතටත් දැනෙන්න ගන්න. හැබැයි වරද්ද ගන්න එපා. මෙතන කාය පස්සද්දි කියන්නේ මේ කය සම්බන්ධ කතාවක් නෙමෙයි. චෛතසික සම්බන්ධ සැහැල්ලු බවයි, සාන්ත බවයි මෙතන කියන්නේ. හැබැයි චෛතසිකයන් ශාන්ත වෙනකොට ඒ ශාන්ත ගුණය කයටත් දැනෙන්නට ගන්නවා. කයටත් එහි සැහැල්ලු බව සුවය ස්පර්ශ වෙන්නට ගන්නවා. ඊළඟ චෛතසික යුගලය තමයි කාය ලහුතාව සහ චිත්ත ලහුතාව. එතකොට ලහුතා කියලා කියන්නේ සැහැල්ලු බව. එතකොට පස්සද්දි කියලා කිව්වේ ශාන්ත ගතිය, සිසිල් ගතිය. ඒ ශාන්ත සීතල ගතිය වගේම ලහුතා කියලා කියන්නේ සැහැල්ලු බව. එතකොට කාය ලහුතා කියලා කියන්නේ චෛතසික ධර්මයන්ගේ සැහැල්ලු බව, චිත්ත ලහුතා කියලා කියන්නේ සිතේ සැහැල්ලු බව. කවර සිතකද කුසල් සිතේ ඇතිවෙන සැහැල්ලු බව. මොකද මේවා සෝබන චෛතසික. ඒතර සෝබන චෛතසික නිසා අකුසල් සිත්වල ඇතිවෙන අකුසල් සිතේ සැහැල්ලු ගතිය නැහැ. කුසල් සිතේ තමයි සැහැල්ලු ගතිය ඇති වෙන්නේ. ඒ වගේම ඒ කුසල් සිතේ වේදන සෝබන චෛතසික ටිකත් වඩාත් සැහැල්ලු කරනවා මේ චෛතසික ධර්මයේ විසින්. එතකොට කුසල චෛතසිකවල කොහොමත් ඒ සෞම්‍ය ගුණය තියෙනවා. හැබැයි මේ චෛතසිකය විසින් වඩාත් ඒවා සැහැල්ලු කරනවා. ඒක තමයි ඒ චෛතසිකේ කෘත්‍ය වෙන්නේ. මහානායක හඳුරේක පැහැදිලි කරනවා සෝබන චිත්ත සංප්‍රයුක්ත චෛතසික රාශියේ සැහැල්ලු බව කාය ලහුතාවයි ශෝබන චිත්තයාගේ සැහැල්ලු බව චිත්ත ලහුතාවය ද්‍රව්‍යයන්හි ඇති බර බව හා සැහැල්ලු බව බඳු බර බවක් සැහැල්ලු බවක් අද්‍රව්‍ය වූ චිත්තචෛසිකයන්ට නැත ඒ කියන්නේ මේ ද්‍රව්‍යයක් අපි අතට ගත්තාම අපට බරක් දැනෙනවා වගේ එහෙම බරක් මේ සිත්වල ඇති වෙන්නේ මොකද සිත කියන්නේ ස්කන්ධයක් නැති ධර්මයක්. ඒක ද්‍රව්‍යයක් නෙමෙයි. අද්‍රව්‍ය. ඒ කියන්නේ ඒ නිසා තමයි ඒක නාම කියලා හඳුන්වන්නේ. නාම රූප. ඒතර රූපය රුප්පණය වෙන ස්වභාවයෙන් මේක නාම. නාම කියලා කියන්නේ එතන ද්‍රව්‍ය වශයෙන් පෙන්වන්න පුළුවන් කිසිවක් එතන නැහැ. ඒතර ඒක එක්තරා ශක්තියක්. ඒ නිසා එබඳු තැනක අපට අර ද්‍රව්‍යයක ස්කන්ධයක තියෙන බර වගේ අත් දෙකට යම් බර දෙකක් ගත්තාම මේක බර වැඩි මේක බර අඩුයි ආදි වශයෙන් අපට හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේ ද්‍රව්‍යවල තියෙන ස්කන්ධ බර වගේ දෙයක් සිත පිළිබඳව අපට පණවන්න පුළුවන් කමක් නැහැ. එහෙම ඒ බඳු ස්වභාවයක් නෙමේ සිතේ තියෙන්නේ. නමුත් රෝගාතුර වී දුබල වූ ශරීරය බර අඩු වුවද ක්‍රියා කිරීමේදී රෝගියා හට තමාගේ ශරීරය පෙරට වඩා බර වූවක්සේ දැනේ. එබැවින් රෝගීහු නොඑක් විට ශරීරයේ බර බව කියති. දැන් රෝගී වුණු පුද්ගලයාට තමන්ගේ ශරීරය වෙනදට වඩා බරයි වගේ දැන. ඇත්තටම රෝගී වුණාම කාය ශක්තිය අඩු වෙනකොට සමහරට බර කිරලා බැලුවොත් වෙනදටත් වඩා බර අඩු වෙලා. ඒතර වෙනදට වඩා බර අඩු වුණාට ඒතනත්තට වෙනදට වඩා කය නිකම් බරයි වගේ දැනෙන්නට ගන්නවා. ඒ මොකක් නිසාද? අර රෝගී තත්ත්වය නිසා. රෝගියාට බරක්සේ දැනෙන්නේ බර නොව දුබල බවය. එතකොට ඒතනත්තට බර හැටියට දැනෙන්නේ හැබෑවට ස්කන්ධයන්ගේ බර නෙමෙයි ස්කන්ධයන්ගේ බර කියලා බැලුවොත් වෙනදටත් වඩා බර අඩු වෙලා තියෙන්නට පුළුවන්. හැබැයි රෝගී පුද්ගලයාට තමන්ගේ කය හරීම බරක් වගේ දැනෙන්නේ මොකක්ද? ඒ දුර්වල බව. කය තියෙන දුබල බව තමයි බර වගේ දැනෙන්නේ. වේගයෙන් ක්‍රියා කිරීමේ නොසමත් බවය. ස්ථාන විද්‍යාදී ක්ලේශයන් නිසා සිතෙහිද ඒ බඳු දුබලකමක් ඇතිවේ. ඒ බරක් නොතුදු බරක් බඳු බැවින් බරක්සේ කියනු ලැබේ. ස්ථාන මිද්ද කියලා කියන්නේ තීන මිද්ද. තීන මිද්ද කියලා කියන්නේ චිත්තචෛසිකයන්ගේ හැකිලෙන බව. මැලි බව. එතකොට ඒ හැකිලෙන බව මැලි බව අර රෝගී පුද්ගලයාගේ දුර්වලකම ඔහුට බරක් හැටියට, කයේ බරක් හැටියට දැනෙනා වගේ මේ තීන මිද්දාදී චෛතසික ධර්මයන්ගෙන් සිත දුර්වල කරනකොට ඒ දුර්වල වූ සිතේ යම්කිසි බරගතියක් වගේ දැනෙන්නට ගන්නවා. එතකොට අන්න ඒ තීන මිද්දාදීන් ඇති කරන බරගතිය දුරු කරන නිසා මේ කාය ලහුතා චිත්ත ලහුතා දෙකෙන් ලොකු සැහැල්ලු බවක් සිතට ඇති කරනවා. ඉතින් මේ සැහැල්ලු බව ඇති කරන්නේ කුසල් සිතේ තීන මිද්ද දෙක කුසල් සිතේ දෙන්නේ නැහැ. එතකොට කුසල් සිතේ ඒ තීන මිද්ද දෙකෙන් දුරු කරනවා වගේම මේ කාය ලහුතා චිත්ත ලහුතා දෙකෙන් වඩාත් සැහැල්ලු කරනවා. එතකොට ඒ කුසල් සිත ඇති වෙනකොට අපිට ලොකු සැහැල්ලු ගතියක් මනසට දැනෙන්න ගන්නවා. මෙහි චිත්තචෛතසිකයන්ගේ සැහැල්ලු භවයයි කියනුයේ බරක්සේ දැනෙන ඒ චිත්තචෛසිකයන්ගේ දුබල බව, අලස බව දුරුකොට චිත්තචෛසිකයන් කෙරෙහි ක්‍රියාශූරත්වයේ ඇති කරන චෛසික ධර්ම දෙකටයි. ඒවා චිත්තචෛසිකයන් බර ඔසවා ගත්තවුන්සේ සෙමින් ක්‍රියා කරන බවට පත් කරන ස්ථාන මිද්‍යාදී ක්ලේශයන්ට ප්‍රතිපක්ෂ ධර්මයෝය. කාය චිත්ත ලහුතාවන් දුබල තනත්තාගේ සිත කුසල පක්ෂයේදී අව්වේ දමු මලක්සේ හැකිලේ. දිගහැරී නොයයි මහ බරක් ඔසවාගෙන ගමනක් යන කෙනෙකු මෙන් වහා වෙහෙසටපත් වේ. ඒවා බලවත් තැනැත්තාගේ සිත වහා වෙහෙසට නොපැමිණේ. දැන් කුසල් දහම් සිද්ධ කරනකොට ඒ කුසල් සිතේ කොහොමත් තීන මිද්ද නැහැ. කුසල් සිතේ තීන මිද්ද ඇති වෙන්නට ඉඩක් නැහැ. එතකොට තීන මිද්ද නැතිනම් කුසල් සිත හැම විටම බොහොම ප්‍රියමනාපව සැහැල්ලු තත්වෙන් තියෙන්නට ඕන. හැබැයි මේ සැහැල්ලු තත්වය මේ කාය ලහුතා චිත්ත ලහුතා දෙක සෝබන සාධාරණ චෛසික නිසා හැම කුසල් සිතකම තියෙනවා තිබුණා වුණාට ඒක දුර්වල මට්ටමකින් නම් තියෙන්නේ ඒ සිත වඩා සැහැල්ලුවට ප්‍රකටව දැනෙන්නේ නැහැ ඒක හරියට අව්වේදම මලක් වගේ හැකිලෙන ගතිය. දැන් තීන මිද්දෙන් කරන්නේත් හැකිලෙන ගතිය. හැබැයි තීන මිද්ද කියන චෛතසික ධර්ම කුසල් සිතේ යෙදෙන්නේ නැහැ. ඒවා කුසල් සිත් වලයි යෙදෙන්නේ. එතකොට එහෙමනම් කුසල්සිතේ තීන මිද්දේ නැති වුණාට මේ කාය ලහුතා චිත්ත ලහුතා කියන චෛතසික ධර්ම දෙක දුර්වල නම් ඒ කුසල්සිතෙත් අර මලක් අවුවට දැම්මහම හැකිලෙන ගතියට ඇති වෙන්න වගේ ඒ සිතත් අර සැහැල්ලු නැතුව නිකන් හැකිලෙන බරගතියක් වගේ දැනෙන්නට පුළුවන්. එතකොට ඒ තනත්තාට ඒ කුසලයේ සිද්ධ කිරීම නිකම් වෙහෙස කර තත්ත්වයක්. කුසලය කරනවා කුසල් සිත් තමයි ඇති වෙන්නේ හැබැයි ඒක හරීම වෙහෙස කරයි මේවා ඊටාම සූක්ෂම ධර්ම පෙන්නතුනේ. ඒ කියන්නේ අකුසල් සිතේ ඇති වෙන චෛතසික කුසල් සිතේ ඇති වෙන්නේ නැහැ. කුසල් සිතේ අකුසල චෛතසික ඇති නොවුණු පමණට කුසල් සිත හැම තිස්සෙම ශක්තිමත් නැහැ. කුසල චෛතසික හැටියට සෝබන සාධාරණ චෛතසික ටික යෙදෙනවා යෙදුනාට මූලික අවස්ථා දැන් මේට ඉහතදී අපි මේ කාරණේ නැවත නැවත කතා කළා මේක විශේෂයෙන් පැහැදිලි කරගන්න ඕන නිසා එතන අවධාරණය කරන්නේ මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් තමයි අපි කතා කළා සබ්බචිත්ත සාධාරණ චෛතසිකවල ඒකග්ගතාව ඒකග්ගතාව කියලා කියන්නේ අරමුණෙහි එකඟ බව අරමුණ එක් ස්වરૂපයකින් ඒකාග්‍රව ගන්න පුළුවන් ගතිය එතකොට උද්දච්ච සම්පයුක්ත සිතේ ඒ සිතෙත් ඒකාග්‍රතාවය තියෙනවා. ඒතර උද්දච්ච කියලා කියන්නේ සැලෙන ගතිය. ඒකාග්‍රතාවය කියලා කියන්නේ නොසැලෙන ගතිය. එතකොට මේ චෛසික දෙකම කොහොමද එක සිතක ක්‍රියාත්මක වෙන්නේ? සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා කියන්නේ කුසල අකුසල් ભેදයක් නැතුව හැම එකම ඇති වෙන. එතන උද්දච්චයත් වෙන්නේ අකුසල් සිතේ. ඒ අකුසල් සිතේ සබ්බචිත්ත සාධාරණ වූ ඒකාග්‍රතා චෛතසිකේ තියෙනවා. එතකොට රේරුකාණ මහානායක හඳුර ඒක පැහැදිලි කරන ලස්සන උදාහරණයකින් අර කරත් එක වාඩි වෙලා යන කෙනෙක් ඒ කරත්තේ ගැස්සෙනකොට ආසනේ වාඩි වෙලා ඉන්න තැනින් පොඩ්ඩක් උඩට වීසි වෙනවා. ආය ආසනේ මතට වැටෙනවා. ආය උඩට වීසි වෙනවා. ආය ආසනේ මතට වැටෙනවා. එතකොට ඒතනත්ත වාඩි වෙලා තමයි යන්නේ. හැබැයි වාඩි වෙලා තමයි යන්නේ. වාඩි වෙලා නෙමෙයි යන්නේ. අන්න වගේ දෙක අතර తত্ত্বය. එතකොට වාඩි වෙනවා ආය ඉහළට එස වෙනවා. අන්න වගේ ඒකාග්‍රතාවය නිසා අරමුණෙහි පිහිටනවා. ඒකාග්‍රතාවය නැත්තම් උද්දච්ච සංපයුත්ත සිතට අරමුණ ගන්න බෑ. ඒතර අරමුණ ගැනීමේ ක්‍රියාවලියට ඒකාග්‍රතාචෛසිකේ උදව් වෙනවා. හැබැයි අර උද්දච්චය විසින් නිරන්තරයෙන් සැලෙන නිසා වහාම අරමුණේ බැහැරට යන්නට ප්‍රයත්නයක් දරනවා. ඒක අර රබර් බෝලයක් දැන් මැටි බෝලයක් බිම දැම්මහම ඒක එතනම ග්‍රහණය කරගන්නවා. එතන ඇලෙනවා. හැබැයි රබර් බෝලේ බිම දැම්මහම බිම වැටෙන සැනින්ම ස්පර්ශ වෙන සැනින්ම ඒක වෙනත් තැනකට වීසීීමේ ප්‍රවණතාවයක් ඇති අන්න ඒ වගේ ඒ ඒ චෛතසික ධර්ම සමහර වෙලාවට අපට ඉතා සූක්ෂම தත්වෙන් තමයි ඒවා ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. ඊටාම පරිස්සමෙන් කල්පනා කරලා තමයි ඒ தත්වයන් අපි තේරුම් ගත යුත්තේ. එතකොට තීන මිද්ධය කියන චෛතසික ධර්ම දෙක තීනය සහ මිද්ධය. තීන කියලා කියන්නේ සිතෙහි මැලි බව මිද්ද කියලා කියන්නේ චෛතසික ධර්මයන්ගේ මැලි බව. එතකොට මේ චිත්තචෛතසික ධර්මයන් මැලි කරන බර කරන ධර්ම දෙක කුසල් සිතේ හැටගන්නේ නැහැ. කුසල් සිත කොහොමත් පැහැපත්. පැහැපත් වුණාට කාය ලහුතා චිත්ත ලහුතා කියන චෛතසික ධර්ම දෙක දුර්වල ඒකේ අර තීන මිද්දේ වගේ ගතියක්, ඒ කියන්නේ බර ගතියක්, තෙහෙට්ටු ගතියක්, වෙහෙස කර ගතියක් කුසලය හා බැඳිලා ඒතනත්තාට දැනෙන්නට පුළුවන්. එතකොට කුසලක් කුසල ක්‍රියාවෙහිදී කුසල පක්ෂයේදී එම තෙහෙට්ටු නොවි වෙහෙස නොවි තාම සැහැල්ලුවෙන් ඒ කුසල ක්‍රියාව තුළ බොහෝ වේලාවක් නිරත වෙන්නට පුළුවන් වෙන්නේ මේ කාය ලහුතා චිත්ත ලහුතා කියන චෛතසික ධර්ම දෙක ප්‍රබල වෙනකොටයි ඊළඟ චෛතසික යුගලය කාය මුදුතා සහ චිත්ත මුදුතා සෝබන චිත්ත සංප්‍රයුක්ත චෛතසිකයන්ගේ මොලොක් බව ඒතර මුදුතා කියලා කියන්නේ මොලොක් ගතිය, මොලොක් බව, කාය මුදුතාවය. ඒ කියන්නේ සෝබන සිත්වල යෙදෙන චෛතසික මොලොක් කරන ගුණය කාය මුදුතාව. සෝබන චිත්තයාගේ මොලොක් බව චිත්ත මුදුතාව. දැන් මේවත් මේ මොලොක් බව කියන එක අර ද්‍රව්‍ය ස්කන්ධවල තියෙන මොලොක් බව වගේ අපිට හඳුනා ගන්න බෑ. මොකද මෙතන ස්කන්ධයක් නැති නිසා. හැබැයි ඒ ඒ ස්කන්ධ ඒ ස්කන්ධයක ද්‍රව්‍යයක තියෙන මොලොක් බව වගේ ගතියක් අපට සිතේ හඳුනා ගන්න පුළුවන් නිසා තමයි ඒ නමින් මේ චෛසික ධර්ම හඳුන්වලා තියෙන්නේ. තවත් ක්‍රමයකින් කියතොත් දෘෂ්ටි මානාදිය මානාදී නිසා සිතට පැමිණිය හැකි තද බව තද ගතියට ශෝබන චිත්තයට පැමිණෙන්නට නොදී එහි මෘදුත්වය ඇති කරන ධර්ම දෙක කාය චිත්ත මොදුතාවෝය. දැන් මෙහෙම කියනකොට අර මුලින් කිව්ව කාරණේම ආයෙත් මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ සෝබන සිතට අර දෘෂ්ටි මානාදිය නිසා ඇතිවෙන තද ගතිය එන්න දෙන්නේ නැහැ. දැන් මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් සෝබන සිතේට කොහොමත් ඒවා එන්නේ නැහැනේ. ඒ දෘෂ්ටි මානාදී ඇති වෙන්නේ අකුසල් සිතේනේ. අකුසල් සිතයි කුසල් සිතයි වෙනයිනේ. එතකොට මේ දෙක වෙන් වෙන් වූ සිත් දෙකක් නිසා කුසලය අකුසලයේ දෙන්නේ නැහැ අකුසලයේ කුසලයේ දෙන්නේ නැහැ. ඒ නිසා කොහොමත් කුසල් සිතට දෘෂ්ටිමාන ආදිය එකතු වෙන විදිහක් නැහැ. එකතු වෙන විදිහක් නැති වුණාට මේ කුසල් සිත තුල කාය මුදුතා චිත්ත මුදුතා දෙක බලවත් නැතිනම් ඒ කුසල් සිත දිගට પરම්පරාවක් හැටියට පවත්වන්න පුළුවන් කමක් නැහැ. වහාම ආපහු අකුසලයට අර දෘෂ්ටිමානාදියට බර වීමේ ඉඩකඩ වැඩි. ඒ කියන්නේ යලි අකුසල් සිත් ජනිත වීමේ ඉඩකඩ වැඩි. ඒ කුසල් සිත වැඩි වේලාවක් પરම්පරා වශයෙන් ඉදිරියට නඩත්තු කරගෙන යන්න නම් ඒ තුල මේ මොලොක් ගතිය ශක්තිමත්ව හොඳට පිහිටලා තියෙනවා. අර මුලින් කිව්ව චෛතසික ධර්මත් එහෙමයි. ඒ ලහුතාව මුදුතාව আদি මේ ගති ලක්ෂණ හොඳට ශක්තිමත්ව තියෙනවා නම් තමයි ඒ කුසල් සිත වඩා ප්‍රබලව කුසල කුසල චේතනාවන් එක්ක කුසල ක්‍රියාව මත බොහෝ වේලා අඛණ්ඩව પરම්පරාවක් හැටියට පවතින. එහෙම නැතිනම් කුසල් සිත පවතිනවා හැබැයි වහාම ඒ කුසල ප්‍රවාහයෙන් මිදිලා ආපහු අකුසල පැත්තට යොමු වීමේ ඉඩ කඩ වැඩි. ඕහෝ චිත්තචෛසිකයන්ගේ චිත්තචෛසිකයන් තද බවට පමුණවන දෘෂ්ටිමානාදී ක්ලේශයන්ට ප්‍රතිපක්ෂ ස්වභාවයයි. ඒ ධර්ම දුබල තැනැත්තාගේ සිත කුසල පක්ෂයේදී නැමීමට දුෂ්කර වියලි දණ්ඩක් බඳුය. නැමූයේද දුන්නක්සේ නැවත තුබූ තැනටම පැමිණෙන සුළුය. එතකොට අර දෘෂ්ටිය මානය ආදී තියෙන සිත ඒක බොහොම දඩබ්බරයි. මාන මානත්ද්ද මානෙන් තද වෙලා. ඒ කියන්නේ මම තමයි ශ්‍රේෂ්ඨ, මම තමයි දන්නේ, මම තමයි අනිත් අයට වඩා උසස්. මේ විදිහට සෙය්‍යමානේ. සෙය්‍යමානේ තමයි ප්‍රධාන වශයෙන් මේ තද බව ඇති කරන ධර්ම. එතකොට ඊළඟට දෘෂ්ටි වැරදි වැටහීම් ඒවා දැඩිව එල්බගෙන ඉන්න. ඉද මේව සත්‍යම් මොගමඤ්ඤ මේකමයි හරි අනිත් සියල්ල වැරදි. ඒතර ඒ තරන්තගේ මනසේ මොලොක් ගතිය නැහැ, නැවෙන්නේ නැහැ. කුසලයට, දහමට නැමෙන්නේ නැහැ. අර මානෙන්, දෘෂ්ටියෙන් තද වෙලා පවතිනවා. එතකොට කුසල් සිතේදී මාන දිට්ටි දෙක නැහැ. හැබැයි කාය මුදුතා, චිත්ත මුදුතා දෙකෙන් ඒ සිත සැහැල්ලු කලේ නැතිනම් ඒ කුසල්සිත දුර්වලයි. වහාම ආපහු අනිත් පැත්තට බර හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ඒ ධර්ම දුබල තැනත්තාගේ සිත කුසල පක්ෂයේදී නැමීමට දුෂ්කර වියලි දණ්ඩක් බඳු වේ. එතකොට වියලි දණ්ඩක් අමාරුවෙන් නැවුවා වුණාට ආපහු තිබිච්ච තැනටම අර වේගය කියන්නේ අපි අපි අතින් ඇති කරන බල කිරීම එහෙම නැත්නම් අපි බලහත්කාරයෙන් තරපන ගතිය ටිකක් ලිහිල් වෙච්ච ගමන් ආයෙ සැනකින් අර තිබුණු තැනටම එය පැමිණෙනවා. අන්න ඒ වගේ යම් කුසල් සිතක කාය මුදුතා චිත්ත මුදුතාදී චෛසික දුර්වල නම් ඒ වහාම ආපහු අකුසල පක්ෂේ පැත්තට නැඹුරු වීමේ ඉඩකඩ වැඩි. ඊළඟ චෛසික යුගලය කාය කම්මඤ්ඤතා සහ චිත්ත කම්මඤ්ඤතා. කම්මඤ්ඤතා කියලා කියන්නේ සෝබන චිත්ත සංප්‍රයුක්ත චෛසිකයන්ගේ කර්මන්නේ භාවය. කර්මන්නේ කියලා කියන්නේ ක්‍රියාවට යෝග්‍ය බව. වැඩෙහි වැඩවල යොදවන්නට සුදුසු බවට කියනවා කර්මන්නේ අකර්මන්නේ කියලා කියන්නේ වැඩවල යොදවන්නට යෝග්‍ය නැහැ. කාර්යෙහි යෙදෙන්නේ නැහැ. ඒකයි අකර්මන්නේ කියන්නේ. කර්මන්නේ කියන්නේ කාර්යෙහි යෙදවිය හැකි කියන අර්ථයයි. එතකොට කාය කම්මඤ්ඤතා කියලා කියන්නේ සෝබන චිත්ත සංප්‍රයුක්ත චෛතසිකයන්ගේ කර්මන්‍ය භාවය කාය කම්මඤ්ඤතාවය සෝබන චිත්තයාගේ කර්මන්‍යතාවය චිත්ත කම්මඤ්ඤතාවය කර්මන්‍යතාව යනු පිරිසිදු රත්රන් ඕනෑම සියුම් කර්මාන්තයකට යෝග්‍ය වන්නක් මෙන් ඔරොත්තු දෙන්නක් මෙන් සෝබන චිත්තයේ සහ සංප්‍රයුක්ත චෛතසිකයන්ගේ දාන ආදී පුණ්‍යක්‍රියා සම්පාදනයේ ඍෂිසේ තැබිය හැකි පැවැත්විය හැකි ස්වභාවයයි. එතකොට පුණ්‍යක්‍රියා විශේෂෙහි චිත්තචෛසිකයන්ගේ අකර්මණ්‍ය භාවය කාමච්ඡන්දාදී නීවරණයන් නිසා සිදුවන්නේ. එතකොට කාමච්ඡන්දාදී ඇති වෙනකොට ඒතනත්තාගේ සිත කුසල පක්ෂයට නෙමෙයි අර කාමයෙන් බැඳෙන ආරම්මණය කෙරෙහි තමයි යොමු වෙන්නේ. එතකොට ඒ සිත කාමච්ඡන්දාදියෙන් දුර්වල වෙන සිත කුසල පක්ෂයේහි යොදවන්නට සුදුසුකම් ලබන්නේ නැහැ. කුසල පක්ෂයේහි සිත යෙදුනා වුණත් කාමච්ඡන්දේ බහුල කෙනාගේ සිත ආපහු කුසලයෙන් මිදලා අර කාමච්ඡන්දයට පැමිණෙනවා. හැබැයි යම් කෙනෙකුගේ මනසේ කාමච්ඡන්දාදී යට යටපත් කරලා මේ කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කියන මේ චෛතසික ධර්ම දියුණු කරලා තියුණු කරලා බලව බලගන්වලා තියනවා නම් ඒතනත්තාගේ සිත ඕනෑ තරම් කුසල ක්‍රියාවෙහි යොදවන්නට හසුරවන්නට පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට මෙහි දක්වනවා පිරිසිදු රන් රත්රන් ඒ කියන්නේ දැන් පොළවෙන් රන් ගන්නකොට ඒවා හඳුන්වන්නේ අමුරන් කියලා. ඒ අමුරන් වලින් උපකරණ භාණ්ඩ හදන්න උත්සාහ කළාට හදන්න බෑ කැඩෙනවා බිඳෙනවා පුපුරනවා ඒ වගේ ගැටලු මතුවෙනවා. එතකොට ඒක රත් කරලා රත් කරලා නැවත නැවත තලලා පදම් කරලා සකස් කරපුවා තමයි රත්රන් කියලා කියන්නේ. රත් කරලා පදම් කරපුවා රත්රන්. එතකොට ඒ රත් කරලා පදම් කළාට පස්සේ රත්රන් ඕනම සූක්ෂම කටයුත්තකට යෝග්‍යයි. දැන් වර්තමානයේ අපි බොහෝ වෙලාවට අත්දකින්නේ දැන් ඉස්සර කාලේ පොඩි ළමයින්ට මැටි වලින් නොඑක් જાති හදන්න කියලා කිව්වහම පාසලේ අපි ගිහිල්ලා කිරි මැටි හොයාගෙන එනවා. එතකොට කිරි මැටි කියලා කියන්නේ ඊටාම සියුම් විදිහට දේවල් කරන්න පුළුවන් කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ. ඒකේ ඇලෙන ගතිය වැඩි. හැබැයි අද කිරි මැටි හොයනවා වෙනුවට අද වෙනම කඩේ තියෙනවා ක්ලේ කියලා වෙනම විකුණන. ඒතකොට ඒව හොඳට පදම් කරලා තියෙනවා. පදම් කරලා තියෙන නිසා ඕන හැටියට ඒවා නවන්න පුළුවන් අකුලන්න පුළුවන් දිගාරින්න පුළුවන් එතකොට මේ විසුරවන්නට පුළුවන් ආයෙකතු කරන්න පුළුවන් හීන් කරන්න පුළුවන් ඕන ඕන හැඩයට හදන්න පුළුවන් ඒ තරම් ඒක හොඳට පදම් කරලා තියෙන. අන්නේ පදම් කරපු ගතිය වගේ කියන අදහස තමයි මේ කර්මන්නේ කියන්නේ. කාර්යයට යෝග්‍යයි. ඒ අදාළ කටයුත්තෙහි යොදවන්නට පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. paludu වීම සිද්ධ වෙන්නේ ගැටලු මතුවෙන්නේ අන්න ඒ විදිහට අපේ සිත කුසල ක්‍රියාවෙහි හොඳට පදන් වෙලා ඒ ඒකත් එක්කලා යෙදෙන්න පුළුවන් මොකුත්ම ගැටලුවක් ඇති වෙන්නේ ඒක තමයි චිත්ත කම්මඤ්ඤතා කාය කම්මඤ්ඤතා කියලා හඳුන්වන්නේ. දානාදී පුණ්‍යක්‍රියා සම්පාදනයේහි රිසිසේ තැබිය හැකි පැවැත්විය හැකි ස්වභාවයයි. පුණ්‍යක්‍රියා විශේෂෙහි චිත්තචෛතසිකයන්ගේ අකර්මණ්‍ය භාවය කාමච්ඡන්දාදී නීවරණයන් නිසා සිදුවන. කාය චිත්ත කම්මඤ්ඤතාව චිත්තචෛතසිකයන් පුණ්‍යක්‍රියාවන්ට අයෝග්‍ය කරන කාමච්ඡන්දාදීන්ට ප්‍රතිපක්ෂයෝය. යමකුගේ සිත්තේ මේ චෛතසික දෙක දුබල නම් ඔහුගේ සිත කුසල් කිරීමේදී උඩු සුළඟට විසිකල වී පොතු රසක් මෙන් ඉදිරියට ගමන් නොකොට ආපසු එන්නේ ඒවා බලවත් තනත්තාගේ සිත පින් කිරීමේදී උඩු සුළඟට ගැසූ ගල සුළඟ කපාගෙන ඉදිරියට යන්නක් මෙන් කෙලස් සුළඟ කපාගෙන ඉදිරියට යන්නේ නොපසුබස්නේ දැන් මේ උපමාවෙන් නායක හඳුර හොඳට ඒක පැහැදිලි කරනවා දැන් අපි වී පොතු ටිකක් ඒ කියන්නේ දහයිය ටිකක් අතට අරගෙන මිටමලවලා ගත්තොත් ඒකෙ මිටක් වගේ දැනෙන්නට පුළුවන්. හැබැයි ඒක අහසට විසි කරපු ගමන් අර ඒකාබද්ධභාවයේ ගිලිහිලා ගිහිල්ලා ඔක්කොම විසිරෙනවා. ඉදිරියට යන්නේ නැහැ. හැබැයි ගල් කැටයක් අපි අරගෙන ඉදිරියට වීසි කළොත් ඒක විසිරෙන්නේ නැහැ. අර වායුව කපාගෙන ඉදිරියටම යනවා. අන්න ඒ වගේ මේ කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කියන මේ චෛතසික ධර්ම දෙකෙන් බලවත් වූ සිත අදාළ කුසල ක්‍රියාවෙහි සියලු දුර්වලකම් මැඩගෙන ක්ලේශයන් කපාගෙන ඉදිරියට ක්‍රියාත්මක වීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒ කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කියන කුසල චෛතසික ටික දුර්වල නම් ඒ සිත අර මේ වීපොතු එහෙම නැත්නම් දහයිය ටික අතේ මිට මොලවලා ගත්තාම ඒක ශක්තිමත් එක පිටක් වගේ අපට දැනුණාට ඒක අවකාශයට විසිරවපු ගමන් අර වායුවෙන් සම්පූර්ණයෙන් විසිරලා යනවා. ඒ වායුව කපාගෙන යාමේ හැකියාවක් ඒකට නැහැ. අන්න ඒ වගේ තමයි කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා දුර්වල වුණු සිතේ ස්වභාවය. ඊළඟ කාරණය කාය පාගුඤ්ඤතාව හා චිත්ත පාගුඤ්ඤතාව. අපි දැන් මේවා එක දිගටම කියාගෙන යන්නේ මේවා පිළිබඳව ගොඩාක් අපට කතා කරන්නට තරම් කරුණු ඇත්තටම සියුම් කරුණු නමුත් අර වෙන වෙන උපමා වලින් ජීවිතයට බද්ධ කරලා කතා කරන්න පුළුවන් කාරණා නෙමෙයි. තාම සූක්ෂමයි. ප්‍රායෝගික ජීවිතේ අපට ලේසි නැහැ හඳුනා ගන්න. ඒ නිසා තමයි මේ කෙටියෙන් සාකච්ඡා කරගෙන යන්නේ. ඊළඟට කාය පාගුඤ්ඤතාව හා චිත්ත පාගුඤ්ඤතාව. පාගුඤ්ඤතා කියලා කියන්නේ එහි නොගිලන් බව ශෝබන චිත්ත සංප්‍රයුක්ත චෛසිකයන්ගේ නොගිලන් බව කාය පාගුඤ්ඤතාවය සෝබන චිත්තයාගේ නොගිලන් බව චිත්ත පාගුඤ්ඤතාව විචිකිත්සාදී ක්ලේශ ධර්මයන් නිසා කුසල පක්ෂයේදී සිත රෝගාත්‍ර වූවකුගේ සේ දුබල වේ කාය චිත්ත පාගුඤ්ඤතා චෛතසික දෙක චිත්ත චෛතසිකයන් දුබල කරන කුසලයට නුහුරු කරන ඒ ක්ලේශයන්ට ප්‍රතිපක්ෂව යමකුගේ సంతානෙහි ඒවා දුබල නම් ඔහුගේ සිත කුසල පක්ෂයට බටකල්හි ගැඹුරු දියට බට පිහිනුම් නොදන්න කුස්සේ වහා වෙහෙසටපත් වේ. ඔහුට රිසිසේ කුසලෙහි නොයදී හැකිවේ. ඒ චෛතසිකය බලවත් තැනැත්තාට රිසිසේ සිත පින් කිරීමෙහි යෙදවිය හැකියි. එතකොට පාගුඤ්ඤතා කියලා කියන්නේ නොගිලන් බව. නිරෝගී බව කියන අර්ථය. එතකොට කය රෝගී කරනවා, කය ගිලන් කරනවා විචිකිච්ඡාදී ධර්මයන්. ඒකද මේකද මේ පැත්තද මේ පැත්තද කියලා නිකන් පහලට අදින ගතිය. ක්‍රියාත්ම ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ අදාළ කටයුත්ත තුළ ශක්තිමත්ව යෙදෙන්නට හැකියාවක් නැහැ. එතකොට මේ පල්ලෙහාට අදින දුර්වල කරන විචිකිච්ඡාදී ධර්මයන්ට ප්‍රතිවිරුද්ධ ධර්ම තමයි කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා කියලා හඳුන්වන්නේ. එතකොට දැන් මේ චෛතසිකවල ස්වභාවය දැන් අපි අහලා තියෙනවා යම් කෙනෙක් කුසල් කිරීමේදී ඒ පුද්ගලයාගේ කුසල්සිත අලෝභ අද්වේෂ කියන මූලික කුසල චෛසික දෙක අනිවාර්යෙන් තියෙනවා. ඒ කියන්නේ ද්වි හේතුක බව. ප්‍රඥාවක් තිබුණොත් ත්‍රි හේතුකයි. ප්‍රඥාව නොයදෙනවා නම් හැම කුසල් සිතක්ම ද්වි හේතුකයි. අලෝභ, අද්වේෂ කියන කුසල මූලයන් දෙක තියෙනවා. හැබැයි යම් කිසි කෙනෙකුගේ කුසල් සිතේ අලෝභ, අද්වේෂ කියන මූලයන් දෙක දුර්වල නම් ඒ කුසලයේ ප්‍රතිසන්දි විපාක ඇති කරනකොට අහේතුක විපාකයක් ඇති කරනවා. එතකොට අහේතුක කුසල් සිත් නෑ කුසල් සිත ත්‍රි හේතුක හෝ ද්වි හේතුක. හැබැයි ද්වි හේතුක වුණාට ඒ හේතු දෙක දුර්වල නම් ප්‍රතිසන්දි විපාකයේදී ඒ හේතු දෙකත් හැලෙනවා. ඇයි හැලෙන්නේ? අර දුර්වල බව නිසා. එතකොට ඒ දුර්වල වෙන්නේ මොකක් නිසාද? අලෝභ අද්වේෂ දෙකට ප්‍රතිවිරුද්ධ ක්ලේශයන් බහුලයි එතනත්තගේ සිතේ. ලෝභ සහ ද්වේෂ. ලෝභ සහ ද්වේෂ බහුල පුද්ගලයේ කුසල ක්‍රියාවක් කරනවා. ඒ තනත්තා ලෝභයෙන් ඇලෙන ගතියත් වැඩි, ද්වේෂයෙන් ගැටෙන ගතියත් වැඩි. දැන් කුසල ක්‍රියාව කරනකොට ඒ කුසල්සිතේ ලෝභේවත් ද්වේෂේවත් නැහැ. ඒ දෙක පිහිටන්න විදිහක් නැහැ. ඒ කුසල්සිතේ අලෝභ ආදේශ තමයි යෙදෙන්නේ. හැබැයි මේ තනත්තාගේ සිත තුළ බහුලව යෙදিলা තියෙන්නේ ලෝභ ද්වේෂ. ඒ නිසායි ලෝභ ද්වේෂයන්ගෙන් මුදවලා කුසල්සිතෙහි කුසල්සිතක් ඇති වුණත් ඒ කුසල්සිතේ ඇති වෙන අලෝභ ද්වේෂ චෛසික දෙක ඊටාත්ම දුර්වලයි. අන්න ඒ වගේ තමයි අපි තේරුම් ගන්නත් මේ චෛසික ධර්මය ධර්මයන් මේ පස්සද්දී ලහුතා මුදුතා කම්මඤ්ඤතා පාගුඤ්ඤතා කියන මේ චෛසික ධර්මවල ස්වභාවය තමයි අර අකුසල පක්ෂයේ දෙන චෛතසික කුසල්සිතේ දෙන්නේ හැබැයි කුසල්සිතේ දුන්නේ නැති වුණාට අර අකුසල පක්ෂය බලවත් නම් ඒවැයම නම් නැවත නැවත සිත පවතින්නේ ඒ බඳු තැනත්තාගේ සිත කුසලෙහි යෙදුවට ඒ කුසල චෛතසිකයන් ඊටාම දුර්වල මට්ටමින් තමයි ක්‍රියාත්මක මේ චෛතසිකයන් ප්‍රබල වෙන තරමට තමයි ඒ තැනත්තාගේ කුසල් සිත වඩා බලවත් ඊළඟට සෝබන සාධාරණ චෛතසිකවල අන්තිම චෛතසික දෙක දර සෝබන සාධාරණ චෛසික අපි කියවනේ 19ක් තියෙනවා කියලා සෝබන චෛසික ඔක්කොම 25යි 25න් 19ක්ම සෝබන සාධාරණ චෛසික. ඒතර සෝබන සාධාරණ චෛසික වල අන්තිම චෛසික දෙක තමයි කායුජ්ජුකතා සහ චිත්තුජ්ජුකතා. ඒතර උජ්ජුකතා කියලා කියන්නේ ඍජුත්වය. ඍජු බව. සෝබන චිත්ත සංප්‍රයුක්ත චෛසිකයන්ගේ ඍජුත්වය හැවත් ඇදනති බව කායුජ්ජුකතාවේ. සෝබන චිත්තයාගේ ඍජුත්වය චිත්ත තුච්චු කතාවේ චිත්තචෛසිකයන්ගේ වංක භාවය අපරිශුද්ධ භාවය මායා සාටය ආදී ක්ලේශයන් නිසා සිදුවන්නේ මේ චෛසිකයෝ දෙදෙන ඒ මායා සාටය ආදීන්ට ප්‍රතිපක්ෂ ධර්ම දෙකකේ කල වරද ඇති වරද සංගවා රවටන ස්වභාවය මායා නමයි නැති ಗುಣ දක්වා රවටන ස්වභාවයේ සාටය නම්. ඒතර මායා සාටය කියලා කියන්නේ ඊටාම සූක්ෂම ක්ලේශයන් දෙකක් මායා කියන චෛතසිකයෙන් කරන්නේ තියෙන අඩුපාඩු වහන. එතකොට මායාවෙනුත් ඇත්ත తත්වය පෙන්වන්නේ සාටේය කියන කපටිකමිනුත් ඇත්ත తත්වය පෙන්වන්නේ දෙකෙන්ම මුලා කරන ගතිය තමයි තියෙන්නේ. හැබැයි මුලා කිරීම දෙවිධයකට කරන්නේ මායා කියලා කියන්නේ තියෙන දුර්වලකම හංගනවා. සාටය කියලා කියන්නේ නැති ಗುಣ මතු කරලා පෙන්නනවා. තියෙන දුර්වලකම වහන එකත් වංචනික බව නැති ಗುಣ පෙන්වන එකත් වංචනික බව. ඒ නිසා මායා සාටය කියන මේ කරුණු දෙකෙන්ම වංචනික බව ඍජු නැති ගතියක්, ඇද ගතියක් සිතෙහි ඇති කරනවා. අන්නේ මායා සාටය ආදී ධර්මයන්ගෙන් ඇති කරන ඇද ගතිය, වංක ගතිය ඉවත් කරලා බැහැර කරලා ඒවට ප්‍රතිවිරුද්ධව සිත ඍජු කරන චෛතසික ධර්මයන් ඍජු කරන අදාළ කුසල ක්‍රියාවෙහි මනවින් ඍජුව යෙදෙන්නට මඟ සලස්සන චෛතසික ධර්ම දෙක තමයි කායොජ්ජු කතා චිත්තොජ්ජු කතා කියලා කියන්නේ. කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා චෛසික දුබලතරත්තාගේ සිත කුසල පක්ෂයේදී විසම පැවතුම් ඇත්තේ එය විටක උත්සාහවත්වේ විටක පසුබසේ විටක අකුසල පක්ෂයට වැටේ ඒවා බලවත් වූ තරත්තාගේ සිත කුසල පක්ෂයේ මනවින් පවතී. එතකොට මේ චෛසික ධර්ම ප්‍රබල නම් තමයි කුසලයේ පවතින්නේ. නැත්තම් වහාම දුර්වල වෙලා ඇද වැටෙනවා. ඇයි අර කුසල පක්ෂයේ ඍජුව ගමන් කිරීමේ හැකියාව නැති නිසා. දැන් මේකෙදි තව අමතර විස්තරයක් නායක හඳුරු පැහැදිලි කරනවා. ගෝමූත්‍ර වංකය, චන්ද්‍රලේඛා වංකය, නංගුල කෝටි වංකයයි වංකය තුන් ආකාර වේ. වංක කියලා කියන්නේ ඇදගතිය, වක් බව. ආකාර තුනකින් ධර්මයේ දැක්වෙනවා. ගමන් කරමින් මූත්‍ර පහ කළ ගවයාගේ මූත්‍රයෙන් පොළවේහි ඇතිවන රේඛාවෙහි ඇදය ගෝමූත්‍ර වංකයයි. දර දැන් ගවයෝ දක්කගෙන යනකොටම එහෙමම හිටගෙන යන ගමන්ම මුත්‍රා කරනවා. එතකොට මුත්‍රා කරනකොට අර අඩිය තියෙන තියෙන එහාට මෙහාට අඩි දෙක අඩි يعني කකුල් හතර මාරු වෙනකොට ඇඟ එහාට මෙහාට පොඩ පොඩ වෙනස් වෙනකොට අර ඇවිදගෙන යද්දිම මුත්‍රා කරන ගවයාගේ මුත්‍රාපාර සම්පූර්ණයෙන් වක්‍ර වෙලා ඒ පැත්තට මේ පැත්තට වැනිලා තියෙනවා මේ මුත්‍රා පාර. එතකොට මේ මුත්‍රා පාර හිටපු තැන ඒ පැත්තට ගිහිල්ලා මේ පැත්තට ගිහිල්ලා ආයේ පැත්තට ගිහිල්ලා මේ පැත්තට. එතකොට වංක ගොඩක් වක්කුණු ඇද වුණු රේඛාව. ඒකට කියනවා ගෝ මුත්‍ර වංකයයි කියලා. ගෝ කියන්නේ ගවයානේ. ගවයාගේ මුත්‍ර වලින් හැදුණු ඇද බව. ඊළඟට චන්ද්‍රලේඛා වංකය කියලා කියන්නේ අමාවකට පසු වී අමාවක පසු වී සමීපයේ පායන සඳට චන්ද්‍රලේඛාවයයි කියනු ලැබේ. එතකොට පුන්සඳ වෙනයි ඒ පුන්සඳ ටිකෙන් ටික දුර්වල වෙලා ගිහිල්ලා සඳ නැති වෙනවා අමාවක ඒ කියන්නේ සඳ පෙනෙන්නේ නැතු යනවා ඊට පස්සේ අමාවක පහ වුණාට පස්සේ ආයේ හීනියට හඳේ පොඩි කොටසක් පේන්න ගන්නවා ඒක වක්‍රයක් හැටියට පේන. අන්නේ පායන ඒ හඳේ ඒ අඩහඳ එහෙම නැත්නම් අර හඳේ රේඛාවක් වගේ වක්‍රව පේන ඒ කොටස චන්ද්‍රලේඛා කියලා හඳුන්වනවා. එහි ඇදය චන්ද්‍රලේඛා වංකයයි. නංගුල දණ්ඩ ඍජුය. ඒ කියන්නේ නගුල ඍජුයි. එහෙත් එහි කෙලවර වියගහ බඳින තැන මද ඇදයක් තිබේ. වියගහට හේතු කරලා බඳින තැන පොඩි වක් ගතියක් තියෙනවා. අර වියගහට හේතු කරලා ගැට ගහන්න ඕන නිසා. එය නංගල කෝටි වංගය. නංගල කියලා කියන්නේ නගුල කෝටි කියන්නේ කෙලවර. ඒතර නගුලේ කෙලවර තියෙන වක් බව. මිනිස්යාගේ සිත්වල ඒ තුනට සමාන වූ වංකයෝ වෙති. ඒවාටද ඒ නමම විවාහාර කරන ලද. ඒතර මිනිසුන්ගේ සිත්වලත් විවිධ අවස්ථාවලදී වංක ගති ඇති වෙනවා. ඒ වංක ස්වභාවයනොත් මේ ගති ලක්ෂණ වලට සමාන නිසා ඒ බඳු නම් වලින් හඳුන්වනවා. එතකොට ගෝමූත්‍ර වංක, චන්ද්‍රලේඛා වංක, නංගලකෝටි වංක කියන ඒ ද්‍රව්‍යවල තියෙන භෞතික ලෝකේ අපට හඳුනා ගන්න පුළුවන් ඒ වක්‍ර ස්වභාවයන් පරිසරයේ සමාජයේ තියෙන අපි දකින අපි අත්දකින්නට පුළුවන් දේවල් ඒවා ඇසුරින්ම මේ ක්ලේශයන් හඳුන්වනවා මොකක් නිසාද ඒ ක්ලේශයන් හඳුනා ගන්නට පහසුව පිණිස ඒ බඳු උපමා වලින් දක්වනවා උන්වහන්සේ මෙහි පැහැදිලි කරන පව්කොට මම පව් නොකරමි කියමින් පාපය සංගවන තැනැත්තා කිරීම වශයෙන් පව් මග පව් මග ඉදිරියට ගමන් කොට නොකරමි කියමින් පාපෙහිම පසුබසින්නේ දෙපසටම යාම් ඇති ඔහුගේ ගතිය ඉදිරියට පස්සට විටින් විට ගමන් කර තිබෙන ගෝමූත්‍ර රේඛා බඳු බැවින් එයට ගෝමූත්‍ර වංකය කියලා. පව්කම් කර කරම පව්කම් කරන්නේ කියලා. පාපේ පව් කරනවා, ආය පව් කරන්නේ කියලා පසුබසිනවා, ආය පව් කරනවා, ආය පසුබසිනවා. එතකොට ඉස්සරහට පාපය තුල ඉස්සරහට යනවා ආය පහු බහිනවා. එතකොට මේ පැත්තට මේ පැත්තට ගමන් කරලා තියෙනවා. එතකොට ඒ තැනත්තාට ඍජුව කුසලයේ පිහිටන්න බෑ. මම පව් කරන්නේ නැහැ. මම අකුසලෙන් වළකිනවා. මම මේ වරද කරන්නේ මං අද ඉඳන් මත්පැන් බොන්නේ නැහැ. එහෙම කියලා ඒ තැනත්තාට ඍජුව එහි පිහිටන්න බෑ. ඒ මං ආයි බොන්න නැහැ කියනවා ආයි පොඩ්ඩක් පාටි එකකට ගියා පොඩ්ඩක් බොන්න වුණා මේ පොඩ්ඩක් ඇඟට තෙහෙට්ටු ගතිය නිසා බොන්න වුණා අසනීප නිසා පොඩ්ඩක් බොන්න වුණා බඩේ අමාරුව නිසා බොන්න වුණා යාළුවෝ කතා දැන් එතකොට බොන්නේ නැහැ කියලා ඔහු තීරණය කරනවා හැබැයි තීරණේ ඉන්න බෑ ඔහුට එතකොට ඒ ඍජු ගතිය නැහැ ආයේ වැනෙනවා එතකොට පව කරන් පව කරන්නේ නැහැ කියනවා ආයේ ඒකම කරනවා එතකොට අන්න ඒක ඒ වගේ ස්වභාවය එතනත්තගේ සිත ඍජු නැහැ, ශක්තිමත් නැහැ, කුසල පක්ෂයේ ඉදිරියට යන්නේ නැහැ. එතකොට ඒ එය හඳුන්වනවා ගෝමූත්‍ර වංකයයි කියලා. ඒ පැත්තට මේ පැත්තට දෙපැත්තටම ගිහිල්ලා. ඊළඟට ඇතම් හෝ පව්කම් කරමින් පව් කිරීමට බොහෝ බිය ඇති බව කියති. පව් නොකරන්නට අනුන්ට අනුශාසනා කරති. පව් කරන්නවුන්ට ගරහා කරති. ඔවුන්ගේ ඒ ස්වභාවය චන්ද්‍රලේඛාවේ ඇදීමෙන් ඊටාමවත් බැවින් එයට චන්ද්‍රලේඛා වංකතාවයයි කියන ලබන. ඒතර සමහරු ඉන්නවා තමන් පව්කම් කරනවා. හැබැයි ලෝකෙට අඟවනවා තමන් හරියට පාපයට බිය ලැජ්ජ ඇති පුද්ගලයෝ වගේ හාත්පසින් වෙනස් විදිහකට පෙනී සිටිනවා. එතකොට එතන තියෙන වංචනික බවක් වංක බවක් ඒ වංක බව ඉතාම ගැඹුරු අංකයක් නිසා ඒක චන්ද්‍රලේඛා වංකයයි කියලා හඳුන්වනවා. ඊළඟට ඇතැම්හු පව් කරමින්ම කවරෙක් පවට බිය නොවෙද්ද යනාදීන් පර්යායෙන් Tamanගේ සුද්ධත්වයේ ලොවට පවසෙයි. Tamanගේ සුද්ධත්වයේ කෙලින්ම නොකියති. ඔවුන්ගේ ස්වභාවය පව් කරමින් නොකරමී කියන්නාගේ ස්වභාවය තරමට ඇද නැති බැවින් ඒ මද ඇද ගතිය නංගල කෝටි වංකතාවයයි කියනු ලැබේ. එතකොට සමහරු පව්කම් කරනවා. හැබැයි පාපයට කවුද බය නැත්තේ ආදී වශයෙන් තමන් පාපයට බය කෙනෙක් වගේ පොඩි නිකන් පැත්තෙන් අඟවන ගතියක් තියෙනවා. ඒතර ඒතනත්තාගේ ඒ ඒ වංක බව නංගල කෝටි වංකයයි. ඒතර තවත් ආකාරයකින් දක්වනවා යමෙකු තිදොරින්ම පව්කම් කෙරේ නම් සෑම තැනම ඇද ඇති ඔහුගේ ස්වභාවයේ ගෝමූත්‍ර වංකතාවය කියනු ලැබේ. යම් යමෙක් යම්කිසි දෙදොරකින් පමණක් එතකොට තිදොර කියලා කියන්නේ කාය වාක් මනස් කියන තුන්දොර. එතකොට මේ කයින් වචනයෙන් සහ වචනෙන් සිතින් සහ සිතින් කයින් සහ ওই විදිහට ద్వාර දෙකකින් පමණක් පවකම් කරනවා නම් ඒතනත්තාගේ ස්වභාවය චන්ද්‍රලේඛා වංකතාවයයි කියනු ලැබේ යමෙක් දෙදොරක් පිරිසුදු කරගෙන එක දොරකින් පමණක් පව්කම් කෙරේ නම් ඔහුගේ ස්වභාවය නංගල කෝටි වංකතාවයයි කියනු ලැබේ. කායුජ්ජුත් කතා, චිත්තුජ්ජ කතා, චෛතසිකයෝ ඒ තුන් ආකාර වංකතාවයට ප්‍රතිපක්ෂයෝය. එතකොට මේ ඍජු ගතිය, කය චිත්ත චෛතසික ධර්මයන්ගේ ඍජු බව ඇති කරන මේ චෛතසික ධර්ම දෙක අර කියන වංක භාවයන්ගෙන් සිත මුදවන්නට උපකාර වෙන ධර්ම. එතකොට මෙන්න මේ විදිහට අපි දැන් ওই කතා කරලේ සෝබන සාධාරණ චෛසික. එතකොට සෝබන සාධාරණ චෛසික 19ක් තියෙනවා. අපි මේ වෙනකොට චෛසික 20ක් කතා කළා. සෝබන චෛසික ඒ කොහොමද 20ක් උනේ? ප්‍රඥාවත් ඒ අතරේ කතා කළා. ප්‍රඥාව සෝබන චෛතසිකයක්. නමුත් සෝබන සාධාරණ චෛතසිකයක් නෙමෙයි. සෝබන චෛතසිකය කියන්නේ කුසල් සිත්වල ඉදෙන චෛතසික වලට සෝබන සාධාරණ කියන්නේ සියලුම කුසල් සිත්වල ඉදෙන චෛතසික. ඒතර සියලුම කුසල් සිත්වල ඉදෙන චෛතසික 19ක් තියෙනවා. ඊට අමතරව තව චෛතසික 6ක් තියෙනවා. සෝබන සාධාරණ නොවන. ඒ කියන්නේ හැම කුසල් සිතකම යෙදෙන්නේ නමුත් කුසල් සිත්වල පමණයි යෙදෙන්නේ. කුසල් සිතේ පමණයි යෙදෙන්නේ. හැම කුසල් සිතකම නෙවෙයි සමහර කුසල් සිත්වල පමණයි. ඒවා සෝබන අසාධාරණ කියලායි හඳුන්වන්නට වෙන්නේ. කියන්නේ හැම කුසල් සිතකටම සාධාරණ නැහැ. එතකොට අපි ඒබඳු චෛතසික ධර්මයක් තමයි ප්‍රඥාව. ඒ ගැනත් අපි කතා කළා. එතකොට මේ වෙනකොට සෝබන චෛතසික 20ක් ගැන කතා කළා. එතකොට තව චෛතසික 5ක් අපට කතා කරන්න තියෙන්නේ. විරති චෛතසික 3ක් තියෙනවා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවසේ ඊළඟට කරුණා මුදිතා කියන අප්‍රමාණ චෛතසික දෙකක් තියෙනවා. එතකොට ඒ චෛතසික ධර්ම ගැන අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. අද දවසේ අපි මේ කතා බහ කරලා නිමා කළේ සෝබන සාධාරණ චෛතසික පිළිබඳව පැහැදිලි කිරීමයි. ඉතින් අද ටිකක් අපි ඇත්තටම සමහර දවස්වලට අපි එක චෛතසිකයක් ගැනයි කතා කරන්නේ. අද අපි යුගල වශයෙන් පවතින චෛතසික ධර්ම කයි 2යි 3යි 4යි 5යි 6ක්. එතකොට චෛතසික ධර්ම 12ක් පිළිබඳව අද අපි කතා කළා. ඒ චෛතසික ධර්ම 12 යුගල 6ක් හැටියට අපි සාකච්ඡා කළේ කාය පස්සද්දි චිත්ත පස්සද්දි ඊළඟට කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කායුජ්ජුකතා, චිත්තුජ්ජුකතා කියන ධර්ම. ඉතින් මේවා සාමාන්‍යයෙන් අර ලෝභ ද්වේෂ, අලෝභ ද්වේෂ ආදී වශයෙන් අපට දෛනික ජීවිතේ වඩාම ප්‍රකටව දැනෙන චෛතසික ධර්ම නෙමෙයි. ඒ ප්‍රකටව දැනෙන චෛතසික වෙනයි මේවා ඒ චෛතසික අතරේ සිටිමින් යම් කාර්යයක් කරනවා යම් කෘත්‍යයක් කරනවා හැබැයි ඒ කරන කෘත්‍ය අපට අපට ප්‍රකට වෙනවා ඒ ප්‍රකට වුණාට ඒක මොකෙන්ද කෙරෙන්නේ කොහොමද කෙරෙන්නේ කියන එක ඒ ධර්මතාවය අපිට තරම් ප්‍රකට නැහැ. ඒ නිසා මේවා ගොඩක් සූක්ෂම චෛතසික ධර්ම. අර ලෝභය, ද්වේෂය වගේ වඩා ප්‍රකට චෛතසික ධර්ම. ඒ ඒකේ ගුණය වඩා ප්‍රකට කරනවා. ඒතකොට මේක සමස්තයක් හැටියට, සමස්ත සිතේ ගුණයක් හැටියට ප්‍රකට වෙනවා. අර වෙනම චෛතසික ධර්මයක් හැටියට ප්‍රකට වෙන ගතිය අඩුයිද. ලෝභ, ද්වේෂ ආදී තියෙන්නේ අවශේෂිතයිසික ධර්මත් එක්ක යෙදුනට ඒවා තමන්ගේ අනන්‍යතාවය වෙනම මතු කරන. අලෝභ අද්වේෂ ආදියත් ඒ විදිහටයි. ඒවා ඒවා මූල සාධක. ඒවා ඒ නිසා තමයි ඒවා හේතු කියලා හඳුන්වන්නේ. ඒතර මේ චෛතසික ධර්මවල ඒකේ ක්‍රියාකාරීත්වය අපිට ප්‍රකටයි. හැබැයි ඒක එක චෛතසිකයක ක්‍රියාකාරීත්වයක් හැටියට නෙමෙයි අපට දැනෙන්නේ. ඒක සමස්ත කුසල් සිතේ ක්‍රියාකාරීත්වයක් හැටියටයි දැනෙන්නේ. ඒ නිසා තමයි මේ චෛතසික ධර්ම අපිට වෙන්කොට හඳුනා ගන්නට පහසු නැත්තේ. නමුත් මේ ಗುಣ අපිට ඕන ඕනතරම් දැනෙනවා. අපේ සිත ක්‍රියාත්මක වෙනකොට ඒ ඒ ස්වરૂපයන්ගේ. ඒ නිසා මේ ධර්මයන් අපි මේ විදිහට ඉගෙනගෙන ඒ කියන්නේ සුත්තමය වශයෙන් දැනගෙන ඊට පස්සේ චින්තාමය භාවනා චින්තාමය වශයෙන් අපි ඒවා හොඳට හිතලා කල්පනා කරලා සාකච්ඡා කරලා නැවත නැවත අධ්‍යයනය කරලා හරියට තේරුම් අරගෙන ඊට පස්සේ තමයි සති සම්පජඤ්ඤයෙන් යුක්තව ඒවා ස්පර්ශ කරලා හරියට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි එහෙනම් අපේ ධර්ම දේශනාව මේ පමණකින් නිමා කරලා අපි සුපුරුදු පරිදි සාකච්ඡාව ආරම්භ කරමු.